නැවුම් මිහිර සහ අලුත් සුවඳ දකින මේ 2019 නව වසරේ ඍතු මහේ සීතල පුරපසලසක පෝදා භාවනා වැඩසටහනට පැමිණි යාන මිත්‍රවරුනි අවසරේ අලුත් ගමනක් යන්නට නැවුම් පියවරක් තබන්නට මේ වැඩසටහන මේ හැමදිනාටම ආලෝකයක්ම වේවා. ගු වේලාවක භාවනා පුහුණුවකින් පසු දැන් හැමදෙනාම උදානම්ම සිටින්නේ දහමකට සවන් දෙන්නට හැමදෙනාම ඔබත් මමත් මේ කතා කරන මමත් සවන් දෙන ඔබත් ඔබ අප හැමදෙනාම ලකලැහැස්ති වී සිටින්නේ දහමට සවන් දෙන්නට දහම රුත්වර වචනයක්. අනා අරුත් තිබෙන වදනක් දහම. එයින් අපට අදාළ මේ උත්සාහයට උපකාර වන දෙකක් එකක් තමා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේදී අවබෝධ කළගත් ධම බුද්ධත්වයේ ලබා ගැනීමේදී උන්වහන්සේ උන්වහන්සේගේම නුවණින් අවබෝධ කළගත් ධම බොහෝම ගැඹුරුයි නන්තයි. මෙතනින් පටන්ගෙන අතනින් ඉවර වෙනවා කියා සීමාවක් නැති මායිමක් නැති නන්ත වූ අචින්තිය වූ ධමයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම අවබෝධයටපත් වෙන අනතුරුව දේශනා කරනවාද නැද්ද කියන තියෙන් ඒ සිටිවිල්ලෙන් යම් කාලයක් වැඩම කොට ගතකොට අනතුරුව උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා. එතකොට දේශනා කළ ධම අර්ථාගත වී තිබෙන විදිහට දම්සක් පැවසුම් සූත්‍රය ධම්මචක්කපවත්තන සූත්‍රය මුල්ම දේශනාව. ඉතින් එතනින් පටන්ගෙන මහා පරිනිබ්බාන සූත්‍රය දක්වා කළ දේශනා සංග්‍රහ වෙලා තිබෙනවා. වාර්තා වී තිබෙනවා. සතහන් වී තිබෙනවා. එතකොට අවබෝධ කළගත් ධම එකක් ඒ පළවෙනි ධම ඊළඟට දේශනා කළ ධම. සත්‍ය ලබාගෙන බුදුරජාණන් වහන්සේ ගුරු තැන්හි තබාගත් ධහම. ඒ තමයි අවබෝධ කරගත් ධහම. ඊළඟට ඒන් බොහෝම බිඳක් ඔබ අපට සහ එදා සිටි අයට යෝජනවත් වෙන කාරණා දේශනා කළා. ඒ දේශනා වන් නිසා බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලැබුවා. එතකොට මේ ධර්මාවබෝධය ලැබුවාම ඒ ලැබුවේ අර බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත් ධහමම තමයි. වෙනම ධහමක් නෙවෙයි. ඒ අවබෝධ කරගත් ධහම තවත් අය අවබෝධ කරගත්තා. ඒ මට්ටමින්ම නොවෙන්නට පුළුවන්. හැබැයි අවබෝධය එකයි. දේශනාවන් වෙනස්. විවිධ වූ දේශනා තිබෙනවා. එකිනෙකට අහසට පොළොව වගේ දේශනා ගත්තාම හරි වෙනස්. ඒ දේශනා නිසා කිසියම් කෙනෙකු ධර්මාවබෝධයටපත් වුණා නම් ඒ එකම එක ධර්මාවබෝධයක්. එකම එක අවබෝධයක්. හැම දිනාම ලැබුවේ. වගේම දේශනා බුද්ධ දේශනා ඒ වගේම රහතන් වහන්සේලාගේ දේශනා අසාගෙන සිටින විට සහ අසා ඉවර වූ පසු ඒ ධම්සභා මණ්ඩපයේදීම ධර්මාවබෝධය ලැබුවා කියා වාර්තා වී තිබෙනවා බණ ඇසීමෙන්ම. එතන රහස කුමක්ද? මෙය උරින් එමෙන්ම ධර්මානුකූලව මෙනෙහි කළ ගත යුතු කාරණයක් බොහොම ප්‍රයෝජනවත් කාරණයක් මොකක්ද එතන තිබෙන රහස එම බණක් ඇහුවහම සමහර විට පද හතරක තේලි හතරක ප්‍රකාශයක් ඇහුවහම ඒ හිටිය කෙනා නෙමෙයි ඉන්නේ. ඒ අහන්න පටන් ගත්ත කෙනා නෙවෙයි. වාඩි වුණු කෙනා නෙවෙයි. ඒ මහපාරේ හිටිය කෙනා නෙවෙයි. වෙනම කෙනෙක් එතන කොහොමද බිහි වෙන්නේ? gederin ආපු කෙනා නොවේ ආපහු gederට යන්නේ. දෙවඳු පරිවර්තනයක් වාක්‍යයක් දෙකක්, පේලියක් දෙකක්, වචන 10ක් 15ක් නැත්නම් 100ක් 200ක් නිසා සිදු වුණේ කොහොමද? ඇයි එය අද අපට සිදුවන්නේ නැත්තේ? එහෙම අදත් වෙනවා නම් එහි කිසිම රහසක් නැහැ. සිතන්නට දෙයක්ුත් නැහැ, සිතන්ට ඕනෙත් නැහැ. හැබැයි එසේ අද වෙන බවක් පෙනෙන්නේ නැහැ. ආටත් වඩා අද දේශනාක් තියෙනවා ඇසීමක් වෙනවා. තරං ධර්ම දේශනා එදා තිබෙන්නට නැතුව ඇති. අද තරම් එදා බන අහන්නත් නැතුව ඇති. මොත් කොපමණ ඇහුවත් අපි අපි මනං බන අහන්න වාඩි වුණු කෙනාම නම් බන අහලා ඉවර වෙලා සාදු කියලා නැගිටින්නේ. මනං අප දෙවතාවක් ධර්ම ශ්‍රවණය ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. මොකද්ද මෙතන වරද? සමහර විට කෙනෙකුට තිබෙන්න පුළුවන් විශ්‍රාමික ජීවිතයක් එහෙම නැතිනම් නිදහස් ජීවිතයක් පැය 24ම බණ අහගෙන ඉන්න. මා දන්නවා එහෙම මා විතරක් නෙමෙයි ඔබත් දන්නවා ඇති ඒ බඳු පිරිස්. මාට අපට එහෙම විවේකයක් නැතුව ඇති. එම නිසා ලැබෙන සුළු විවේකයෙන් කෙසේද උපරිම ඵල නෙලාගත හැකි ආකාරයට දහමක් කියන්නේ සාහන්නේ. ගැන අප ධර්මානුකූල මෙනෙහි කිරීමකටයි මේ සූදානම් වෙන්නේ අප හැම දෙනාම කුමක්ද බුදුරජාණන් වහන්සේගේ නැතිනම් ආර්යයන් වහන්සේලාගේ දේශනා කලාව දේශනා විලාසය ගැන සොයන විට සහ මෙනෙහි කරන විට පත්තු වන මුල්ම කරුණ තමා මාත්‍රිකාවක් මාත්‍රිකාවක් දිව තමා උන්වහන්සේලා දේශනා පටන්ගෙන තිබෙන්නේ අහන්ත ලැබිලා නැහැ අහවල් දවසේ අහවල් ස්ථානයේදී අහවල් මාත්‍රිකාව යටතේ බුදුහාමුදුරුව බණක් කියනවා. නැතිනම් අහවල් ස්වාමින් වහන්සේ දේශනාවක් කරනවා. දැන් බඳු පූර්ව නිවේදනයක් තිබුණේ බොහෝම දේශනාවල 99කට වඩා එහෙම මාත්‍රිකාවක් කලින් ස්ථිර කරගෙන ප්‍රචාරය කොට ප්‍රසිද්ධ කොට මෙන්න මේ මාතෘකාව ගැනයි කතා කරන්නේ. ඒ ගැන කියවලා ඉන්න, හොයලා ඉන්න, කරුණු දැනගෙන එකතු කරගෙන ඉන්න. දැන් ඒ බඳු පූර්ව නිවේදන නැහැ. සමහර අවස්ථා තිබෙනවා ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු දේශනා. ඉතින් මේ ප්‍රශ්නේ තමා මාතෘකාවක් උනේ ඒ දේශනාවට. කලින් මාත්‍රිකා යෝජනා කොට දැන්වීම් ගසා ඒ මාත්‍රිකාව ගැන දැනගන්නට ඕනේ පිරිසෙන්න අහවල් දවසේ අහවල් තැනදී මේ මාත්‍රිකාව පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා නෑ ඊට වඩා බොහොම වෙනස් ආරකට තමා ඒ දේශනා ගලාගෙන ගිහින් තිබෙන්නේ ඒ බොහෝ දේශනා අවසානයේ පැමිණි පිරිස බෙහෙවින්ම සතුටටපත් වුණා කියා සඳහන් වෙනවා. එමෙන්ම මෙතරම් පිරිසක් මෙතරම් සංඛ්‍යාවක් මූලික ධර්ම අවබෝධය ලැබුවා, ද්විතීක ධර්ම අවබෝධය ලැබුවා, අවසාන ධර්ම අවබෝධය ලැබුවා කියා ඒ සංඛ්‍යාත්මකවත් වාර්තා වෙනවා. කාරණේ ඊටාම වැදගත්. මක්ද මාත්‍රිකාවක් නැතිකම මාත්‍රිකාවක් නොදන්නාකම මේ කතා කරන්න යන්නේ මේ දේශනා කරන්න යන්නේ අහවල් මාත්‍රිකාව ගැනයි අහවල් කාරණේ ගැනයි අහවල් දේ ගැනයි ඉන් දන්නේ දේශනේ පටන් ගන්න තුරු දන්නෙත් නැහැ සමහරට දේශනය මැදදී දැනගන්න ලැබෙන්නේත් නැහැ මේ ස්වභාවය අවබෝධය සඳහා බෙහෙවින්ම ඉවහල් වී තිබෙනවා. එහෙම නැතිනම් කතා කරන්න වෙන්නේ අතීතයට. ද මාත්‍රකාවක් නම් කර ගමන්න ඒ දැනුමක් බවට පත් වෙන ඕනෑම මාත්‍රකාවක් පටිච්ච සමුප්පාදයේ වේවා චතුරාර්ය සත්‍ය වේවා අරියෂ්ඨායික මාර්ගයේ බොජ්ජංග ඕනෑම මාත්‍රකාවක් මෙන්න මේ මාතෘකාව ගැන අවල් දවසේ අවල් තැනදී දේශනයක් පැවැත්වෙනවා කියලා දැනුම් දුන්නාම ඊළඟට ඒ දැනුවීමක් බවට පත් වෙනවා. ඒතර මේ මාතෘකාව ගැන අපි දන්න දේවල්, කියවලා තියෙන දේවල්, අසා තිබෙන දේ, සිතා තිබෙන දේ එකයි අපි යන්නේ බණ අහන්න. සමහරට මොනවත් අහලා නැති වුණත් කියවා නැති වුණත් දැන් අපිට කාලේ තියෙනවා නම් අපි ඒ ගැන හිතන්න පටන් ගන්නවා කාගෙන් හරි අහනවා එතන මොනවා හරි එකතු කරගෙන තමයි යන්නේ එකතු කරගෙන ගිහිල්ලා කියන ඔළුව ඇතුලේ දත්ත කරුණු එකතු කරගෙන ගිහිල්ලා ඒ එකතු කරගත් දැනුමට තමා අර ඇහෙන දේ දාගන්නේ එතකොට ඒ කතා කරන්නේ අතීතයට. අතීතයට දේශනා කරන්න පුළුවන්. ඕනෑම කතාවක් අතීතයට කරන්න පුළුවන්. අහන් ඉන්න අයගේ ශ්‍රාවකීන්ගේ අතීත දැනුමට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. අතීත දැනුමින් අහන්නත් පුළුවන්. කිසියම් මාතෘකාවක් පිළිබඳ අපි කලින් අසා තිබෙන දැනගෙන තිබෙන කියවා තිබෙන සිතා තිබෙන, පිළි අරගෙන තිබෙන ඒ මතිමතාන්තර සමග වර්තමානයේ කියන දේ අපි සංසන්දනය කරනවා. හිතාමතා හෝ නොහිතා මේ දෙක මේ අනිවාර්යෙන් සිදු වෙනවා. තැඳීමක් වෙනවා. අපි දන්න දේ, ඇහෙන දේ. ඒ සැසඳීමේදී අපි දන්න දේ, අපි හිතාගෙන සිටි දේ, කලින් කියවා ආසා තිබෙන දේට හරියටම ගැළපෙන විදිහට නම් මේ කියන්නේ. එහෙමනම් අපි ඒ හිස් මුදුනින් පිළිගන්නවා. බොහොම ඇත්තක් කිව්වේ. ඇත්තම ඇත්තක් කිව්වේ. හරි කියපු දේ. සංසා කරනවා අගය කරනවා ස්තුති කරනවා පුණ්‍යානුමෝදනා කරනවා සමහර විට තෑගි දෙන්නත් පුළුවන් සමහර විට ඊට වෙනස් නම් ඒ මාතෘකාව ගැන අපි හිතාගෙන හිටිය දේවල් අහගෙන හිටිය දේවල් කියවූ දේවල් වලට වඩා වෙනස් නම් අපිට දැන් ඇහෙන දේ ඒ සිතින් වාද කරනවා අපි වාද නොකලත් සිත වාද කරනවා අහගෙන ඉන්න ගමන් තර්ක කරනවා කොහොම වෙන්නේ කොහොමද මෙහෙමනේ අර පොතේ තිබුණේ මෙහෙමනේ මා දැනගෙන හිටියේ ඒතර ඔළුව ඇතුලේ වාද කරන කෙනෙක් ඉන්නවා එයා කරන්නේ වාද කරන ඒතර මේ වාද තර්ක විතර්ක කරන විට හරියට ඇහෙන්නේ කොහොම හරි දැන් මෙහෙම අතීතයට කතා කරන විට මාතෘකාවක් අරගෙන සාකච්ඡා කරන්න හරි ලේසියි. දෙදේශනෙන් පස්සේ කියන්න දේවල් හුඟක් තියෙනවා. මොකද අපි දන්න දේවල්, අපි අහලා තියෙන දේවල් ආශ්‍රයෙන් අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. කරන්නත් පුළුවන් දේශනාවෙන් පස්සේ. ප්‍රසාදය පළ කරන්නත් පුළුවන්. අගය කරන්නත් පුළුවන්. හරි ලකුණු දාන්නත් පුළුවන්. වැරදි ලකුණු දාන්නත් පුළුවන්. හැබැයි හරි ලකුණු දැම්මත් වැරදි ලකුණු දැම්මත් පිළිගත්තත් ප්‍රතික්ෂේප කළත් අගය කළත් ප්‍රසාදයටපත් උනත් තර්ක කළත් වාද කරත් මේ සියල්ලම කරන්නේ අතීතයේ විසින්. අතීතයේ විසින්. ඔළුවෙන් කරන දේවල් ටිකක්. ඔළුවෙන්. බුද්ධියෙන් කරන දේවල්. ඒ බඳු දේශනාවකින් පස්සේ සාකච්ඡාවක් සාකච්ඡාවේදී ප්‍රශ්න අහනවා ඒවට පිළිතුරු දෙනවා එතන තර්ක විතරක යනවා මේ සියල්ලෙන් පස්සේ අපි ආපහු ගෙදර යනවා සමහර විට නොදන්න දේවල් අහගෙන යන්න පුළුවන්. මීට කලින් දැනගෙන හිටි නැති දේවල්, මීට කලින් අපි මේ මාතෘකාව ගැන හිතාගෙන නොසිටි දේවල්, සමහර සිතා සිටි දේවල් තහවුරු කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒබඳු ඔළුව පිරවි පිරීමක් මිස අපේ ඔළුව පිරෙනවා මොලේ පිරෙනවා මිස ජීවිතයේ පරිපූර්ණත්වයක් ලැබෙන්නේ නැහැ. අපි අපිමයි. අපි දන්නවා දැන්. හැබැයි අපි අපිමයි. එනම් මේ ඒ දැනුම සැබෑ දැනුමක් නොවේයි. ඒට දැනුම කියන්න බෑ. ඒවට කියන්න පුළුවන් කරුණු කියලා. දත්ත, දත්ත. දත්ත සහ දැනුම දෙකක්. දත්තයකට බෑ කෙනෙකුව වෙනස් කරන්න. අලුත් කෙනෙක්ව නිර්මාණය කරන්න, බිහි කරන්න, ප්‍රසූත කරන්න බෑ දත්තයකට. හැබැයි ඥාණයට පුළුවන්, දැනුමට පුළුවන්. අපි ජීවත් වෙන්නේ අපි දන්න විදිහට. නොදන්න විදිහට ජීවත් වෙන්න බෑ කාටවත්. මොනවා කරත් කෙනෙක් ගහගත්තා කියන්නේ ඒ ගහගන්නෙත් එයා දන්න විදිහට. නොදන්න විදිහට ගහගන්න බෑ. බැනගත්තොත් කෙනෙක් බැන බනිනවා නම් ඒ බනින්නේ දන්න විදිහට. කනවා නම්, උයනවා නම්, හම්බ කරනවා නම්, වියදම් කරනවා නම්, ඇසුරු කරනවා නම්, තරහ වෙනවා නම් මේ හැම දෙයක්ම කරන්නේ අපි දන්න විදිහට. ජීවිතේ කවදා හරි නොදන්න විදිහට යමක් කියලා හරි කරලා හරි තියනවද? එකම එක වතාවක් හරි නොදන්න විදිහට යමක් ජීවිතය ගෙනියන්නේ දැනුම දැනුම දත්ත නෙවෙයි දැනුම මේ දෙක වෙන් කරලා ගන්න කරුණු එකක් දැනීම තව එකක් ඒතර දැනීමක් අපිට තිබෙනවා දැනීමක් නැති කෙනෙක් නැහැ ඒ දැනීම තමයි ජීවිතය කියන්නේ කෙනෙක් ජීවත් වෙන විට කරන කියන දේවල් විඳින දේවල් සතුට විඳිනවා නම් අසතුට විඳිනවා නම් දුක විඳිනවා නම් බය විඳිනවා නම් ආදරය අත්දකිනවා නම් ද්වේෂය අත්දකින. ඒ දැනීම. ඒ දැනුම තමයි ඒවා නිර්මාණය කරන්නේ. වෙන කවුරුවත් නෙමෙයි වෙන දෙයක් නෙමෙයි. දත්ත නෙමෙයි. කරුණ නෙමෙයි. දැනීම. අපිට එන ප්‍රශ්නයක් තමයි මෙච්චර දැනගෙනත් ඇයි තවමත් වැරදි කරන්නේ? සමහර විට දුම්බීම දුම්බීම හොඳ නෑ කියන දැනීම තියෙනවා. දැන් අපි අහනවා, තර්ක කරනවා, කියනවා. ආ දන්නවනේ ඔක හොඳ නෑ කියලා. ඇයි ඒත් කරන්නේ? ඉතියත් කියනවා මම දන්නවා. සමහරට දුම් නොබන කෙනෙකුට වඩා බොන කෙනෙක් දන්නවා ඒක වැරදි බව. ඒත් බොනවා. අපි කියන මෙච්චර උගත් කෙනෙක්, මෙච්චර බුද්ධිමත් කෙනෙක්. ඇයි මේ පුංචි දෙයක් නවත්තන්න නැතුව ඉන්නේ? ඒක දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. කරුණ තියෙන ඔළුව ඇතුලේ. දත්ත තියෙනවා. ඇහුවොත් දේශනයක් කරන්න කිව්වොත් දුම්බීමේ ආදීනව හරි ලස්සනට කරයි. ඒ කරුණ අරගෙන සෞඛ්‍ය විද්‍යාත්මක පැත්තෙන් මානසික පැත්තෙන් සමාජික පැත්තෙන් ආර්ථික පැත්තෙන් හරිය ලස්සන දේශනයක් කරයි දුම්බීමේ විපාක ගැන. හැබැයි ඔක්කොම එන්නේ කරුණ වලින්, දත්ත වලින්. දැනුමින් නෙමෙයි. දැනුම මොකද්ද? මට සිගරට් බොන්න ඕනේ. ඒ තමයි දැනීම. ඒ දැනීම අපේ කතුලේ තියෙන දෙයක්. උඩින් නෙමෙයි තියෙන. උඩ තියෙන්නේ දත්ත. අපි මේ ඔලුවට දාගන්න දාගන්න හැම දෙයක්ම උඩ තියෙන්නේ. මතු පිට. ඒ මතු පිටින් තමයි අපි කතා කරන්නේ සාකච්ඡාවලදී, දේශනාවලදී. හැබැයි අපි ජීවත් වෙන්නේ අර පතුලේ තියෙන දැනීමත් එක්ක. දැනීම තමයි කෙනෙකුව ජීවත් කරවන්නේ. එතෙන්ට ගියාම තත්ත්ව වෙනස්. අර උඩ තියෙන දත්ත එකක්, පතුලේ තියෙන දැනීම තව එකක්. එතන කියනවා බනින්න ඕනේ. බනින්නතෝ කොහොමද මේ වැඩ කරගන්නේ? සැර කරන්න ඕනේ, ගහන්න ඕනේ, හොරකම් කරන්න ඕනේ, රවට්ටන්න ඕනේ. ද එහෙම දැනුමක් නැද්ද? උඩින් මොන දත්ත තිබුණත් ඇතුලේ එහෙම දැනුමක් නැතිනම් ඒ දේවල් කෙරෙන්නේ නැහැ. එබඳු පතුලක් පාතාලයක් ගලේකු තුල තිබෙන බව ලේසියෙන් පේන්නේ නැහැ. ඒ පාතාලේ පතුල පේන එක අඳුරුයි. බොහොම අඳුරුයි පතුල. යටයි. හැබැයි උඩ අර පාවෙන රොඩු බොරුඩු ටික ඒව පේනවා. ඒ ඒව ගැන තමයි අපි කතා කරන්නේ, ලියන්නේ, කියවන්නේ, කියන්නේ, තර්ක කරන්නේ, වාද කරන්නේ, එකඟ වෙන්නේ සහ ප්‍රතික්ෂේප කරන්නේ. උඩ තියෙන රොඩු ටිකක් පැත්තකට කරලා අලුත් රොඩු ටිකක් දාගන්න පුළුවන්. රොඩු හරි මොනවා හරි දාන්න පුළුවන්. වටින දෙයක් වුණත් උඩට දාන්න පුළුවන්. හැබැයි ඒයින් පතුල වෙනස් වෙන්නේ නැහැ. උල්පත වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඒ උල්පත එකම නම් ඒ උල්පතින් ගලාගෙන එන්නේ එකම දේවල්. ලුණු වතුර නම් ඒ උල්පතේ තියෙන්නේ. ඉතින් ඒ උඩ මොනවා දැම්මත් අර ලුණු වතුරම තමයි එන්නේ ගලාගෙන. ඒ රහ ඒ රහම තමයි. කියන වචනවල කරන ක්‍රියාවල සිතන දේවල් වල තියෙන්නේ එකම රහක්. ඒ වෙනස් වෙන්නේ නැහැ. ඔළුවට බෑ පැවැත්ම වෙනස් කරන්න ඔළුවට බෑ නව මිනිසෙකු නිර්මාණය කරන්නට එම නිසා තමා ඔය මාත්‍රිකා වලට හිර නොවි උන්වහන්සේලා දේශනා කර තිබෙන්නේ මම කලාතුරකින් මාත්‍රිකා මෙන්න මේ මේ ගැන කතා කරනවා කියලා නිවේදනයක් කළා එතනදී දේශනේ පටන් ගන්න විට තිබෙනවා නමුත් බොහොම කලාතුරකින්. ඒට වඩා බොහොම විවෘතව තමා ධර්ම දේශනා ගලාගෙන ගොස් තිබෙන්නේ. හැබැයි පසුව දැන් මේ දේශනෙන් පස්සේ ඒ ගැන වார்த்தාවක් ලියලා දැන් වார்த்தාවක් ලිව්වට පස්සේ ඒට සිරස්තලයක් දාන්නට ඕනේ. දැන් සිරස්තල නැතිව පුවත් නැහැනේ ප්‍රවෘත්ති. සිරස්තලයක් දානවා. හැබැයි සිරස්තලය දාන්නේ වෙනම කෙනෙක්. සිරස්තල තිබෙනවා සූත්‍රවල දේශනාවල මෙන්න සිරස්තල අර සිරස්තලය කියලා සිරස්තල තියෙනවා. හැබැයි සිරස්තලයේ මුලින් ලියලා කියලා ගස්වල දැන්වීම ගහලා නෙවෙයි ඒ කිසියම් දේශනයක් කර තිබෙන්නේ. ඊට වඩා වෙනස්. ඒ වගේම කල්යාණ මිත්‍රවරුනි දේශනාවකදී පුළුවන් ලස්සන බලාපොරොත්තු ගැන කතා කරන්න ඉදිරියට වෙන දේවල් කරගන්න පුළුවන් දේවල් ලැබෙන දේ ගැන හීනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම දේශනාත් අපි අහන්න කැමැති අනාගත වාදී දේශනා මොකද වෙන්නේ? කොහාටද යන්නේ? කවුරු වෙයිද? කවුරු වෙන්න දෝන? එහෙම වෙන්න නම් මොකද පිළිවෙල? දැන් මේ වගේ කාරණා මේ සිහිනයක් ඉදිරිපත් කරන දේශනා. ඒ දේශනාවකදීත් අපි දන්නවා ඉතින් ඒක නම් අමුතුවෙන් විස්තර කරන්න ඕනෙම නෑ. අවබෝධයක් නම් ලැබෙන්න බෑ. කොහොමත් ලැබෙන්න බෑනේ. විශ්වාසයක් ඇති වෙයි පහන් හැඟීමකුත් ඇති වෙයි. හැබැයි අවබෝධයක් ලැබෙන්නේ දැන් අපේ දේශනා ඔය අංශ දෙකට නම් සීමා වී තිබෙන්නේ අතීත දැනුමටයි අනාගත විශ්වාසවලට නම් එහෙමනම් අවබෝධයක් නොලැබීම පුදුමයට කාරණයක් නෙවෙයි. ඕ දේශනා අවසානයේ ප්‍රශ්න අහලා නැහැ. බුදුරජාන් වහන්සේගේ බොහෝ දේශනා අවසානයේ අද වගේ දේශනාවක් ඉවර වෙලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒතර ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නේ එන්නේ අර අතීත දැනුමින් සහ අනාගත විශ්වාසවලින්. ඒ ඒ බුද්ධ දේශනා බැලුවහම මේ ප්‍රශ්නයක් අහලා නැහැ දේශනයක් අවසානයේ බුදුහාඳුරන් වහන්සේ කියලත් නැහැ මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න මේ දේශනේ ගැන. එහෙම ප්‍රකාශයක් කොටත් නැහැ. උන්වහන්සේ ප්‍රශ්න අහන්න ඉඩ දීලා තියෙනවා. බොහෝ කාරණාවලට. හැබැයි ඉතින් දේශනයක් අවසානයේ එහෙම අවස්ථාවක් දුන්නු බවක් සටහන් වෙලත් නැහැ. කවුරුවත් එහෙම ඇහුවා කියලා වාර්තා වෙලත් නැහැ. ප්‍රශ්නයක් ඉතිරි වෙන්න බෑ දේශනයක් අවසානයේ. හැකිදී තිබුණු ප්‍රශ්නයක් විසඳීමක් මොන හරි ප්‍රශ්නයක් තිබුණා නම් එය විසඳෙනවා එපමණයි සිදුවෙන්න පුළුවන් හැබැයි නොතිබුණු ප්‍රශ්න ඔළුවට ඇවිත් ඒ ප්‍රශ්න අහලා ඒ ගැන සාකච්ඡා කරලා අලුත් තොරතුරු ටිකක් එකතු කර ගැනීමක් නෙවෙයි. ඒ වෙනම කාරණයක්. ඒ වෙනම කාරණයක්. සමහර විට එදා ඒ ධම්සභා මණ්ඩපවලට පැමිණි පිරිස් විවිධ හේතු නිසා එන්නට ඇති. මොනම මාතෘකාවක්වත් තුලින් මෙන්න මේ ගැන දැනගන්න ඕනේ කියලා නෙමෙයි. එන්න ඇති. අහගෙන ඉන්නකොට තමන්ගේ ප්‍රශ්නය කුමක්ද කියන කාරණේ වැටහෙන්න පටන් ගන්න ඇති. දැන් මුලින් දැනන් හිටියේ නෑ. Tamanට ප්‍රශ්නයක් තියෙනවද? තියෙනව නම් මොකක්ද ඒ ප්‍රශ්නේ? අපි හිතන් ඉන්න ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් ආර්ථික ප්‍රශ්න නිසා බනහඬ අපිරිස් ඉන්නවා. අසනීප නිසා බනහඬ අපිරිස් ගැන වාර්තා වෙනවා. පවුලේ අටදම්බර නිසා, දේශපාලන ප්‍රශ්න නිසා, යුද්ධය නිසා. දැන් ඉතිහාසය බැලුවහම ওই කාරණා මතුවෙනවා. ඒ විවිධ හේතු නිසා, තනිකම නිසා, පෞල කෙනෙක්ගේ වියෝව නිසා මේක තමයි ප්‍රශ්නේ කරගෙන ආවේ. හැබැයි මේ ප්‍රශ්නෙට නෙමෙයි. ඒ නෙමෙයි සැබෑ ප්‍රශ්නය. සැබෑ ප්‍රශ්නේ කුමක්ද කියන එක අන්න බන අහගෙන ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවනේ. මං හිතන් හිටිය ප්‍රශ්නේ නෙමෙයි ඒක සමහරට අමතක වෙනවා. ඔය අපේ ඔළුවේ තියෙන ප්‍රශ්න සැබෑ දේශනයක් අහන් සිටින විට සැබෑ ධර්ම දේශනයක් අහන් සිටින විට අපි ප්‍රශ්න ප්‍රශ්නයි කියලා හිතන් ඉන්න දේවල් ප්‍රශ්න නෙමෙයි කියන එක තේරෙනවා. ඒක තමයි පළවෙනියටම වැටහෙන්න ඕනේ කාරණය. අපි හිතන් ඉන්නවා මේක තමයි ප්‍රශ්නේ අරක තමයි ප්‍රශ්නේ. මේක විසඳුනොත් ඔක්කොම හරි. නෑ. ජීවමාන වූ ධර්මදේශනයකට අපි සජීවීව එකතු වෙනවා නම් මුලින්ම වැටහෙන කාරණේ තමයි ඒවා ප්‍රශ්න නෙවෙයි. ඒවා අපහසුතාව වෙන්න පුළුවන් ජීවිතයේ තියෙන අසනීපයක්, උණක් එම්බිරිස්සාවක්, කිසියම් දෙයක් ගන්න මුදලක් නැතිකම. ඒවා අපහසුතාව වෙන්න පුළුවන්. හැබැයි ඒ නෙවෙයි ප්‍රශ්නේ. මේ දහම විසින් විසඳනු ලබන ප්‍රශ්නේ නෙවෙයි එය. දහම කවදාවත් ඒ ප්‍රශ්නයක් විදිහට කියන්නේ මූලික ප්‍රශ්නේ අතුරුඵල තමයි ඒ සියල්ල. උල්පත කුමක්ද කියන එක තේරෙනවා. මේ සියලුම ප්‍රශ්නවල උල්පත මොකද්ද? මෙහෙමයි මේකනේ ඇත්තම ප්‍රශ්නේ. සහ එය විසඳගන්නේ කොහොමද? හඳගන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද? මේ අංශ ගැන තමා ධර්මදේශනයකදී ස්පර්ශ වෙන්නේ. ඒ නිසා දේශනාවක් අවසානයේ ඒ දේශනාවත් එක්ක හිටියනම් හිටිය පිළිස් ඒ දේශනෙන් සතුටුයි සතුටුනේ අර ඔළුව ඔළුව නෙවෙයි. ඒ ජීවිතේෙම ඇති වෙන ප්‍රමෝදයක්. මොකද ජීවිතේ වෙනස් වෙනවා. අලුත් කෙනෙක් නිර්මාණය වෙනවා. අලුත් කෙනෙක් ප්‍රසූත වෙනවා, බිහි වෙනවා. අර පරණ කසිකබල් දුක් දුම්නස් වලින් ඒ හැව, ඒ දුක් දුම්නස් කියන හැව හැරිය කෙනෙක් තමයි ඊට පස්සේ එතන ඉන්නේ. එයා දන්නවා මේ ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? ඒක ඇති වෙන්නේ මෙහෙමයි. ඒ ප්‍රශ්නේ මට විසඳගන්න පුළුවන්. විසඳගන්නේ මේ විදිහට. ලෙඩේ මෙයයි ලෙඩේට හේතුව මෙන්න මේ ලෙඩේ සනීප කරන්න පුළුවන් සනීප කරන්නේ මේ විදිහට මට පුළුවන් සනීප කරගන්න මේ විදිහට කටයුතු කළොත් පුළුවන් ඉතින් අන්නේ ඒ අවබෝධය ආවහම ඇති වෙන සතුට තමා දේශනයේ අවසානයේ ඒ පිරිස් දේශකයන් වහන්සේලා වෙතට ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු අනිකුත් දේශකයන් වහන්සේලා වෙතට පිරිනමා තිබෙන්නේ හරි සතුටුයි කියලා. නිසා සනේකදී සිදුවිය යුත්තේ වර්තමානය ගැන කතා කිරීම වර්තමානය ගැන මේ මොහොත ගැන මේ මොහොතේ වෙන දේ ගැන මොකද්ද වෙන්නේ ඇයි එහෙම වෙන්නේ? එපමණයි. එපමණමයි. ඒ නිසා තමා ධහම අකාලිකයි කියා කියන්නේ. දැන් ධහමේ මුල්ම ගුණ අතර එක ගුණයක් තමයි අකාලිකෝ. මේ කාලයට කාලයේ විසින් පරණ කරනු ලැබූ හෝ කාලයට තවම පානොතැබූ දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ ධහමේදී. මොහොත ගැන. ඒ නිසා එයට పూర్ව දැනුමක් ඕනේ බණක් අහන්න ඇත්තටම බණක් අහන්න මොනම දැනුමක්වත් අවශ්‍ය නැහැ. කිසිම පොතක් කියවා තිබෙන්න ඕනේ මොනම දහම් දැනුමක්වත් ඕනේ අවශ්‍යම නැහැ. ගානේ බෞද්ධයෙක් වෙන්න ඕනෙත් නැහැ. අපි මේ දේශනාව පටන් ගන්නට කලින් සෑහෙන වෙලාවක් භාවනා කළා. එතනදී අපි <clears throat> කිසියම් උත්සාහයක් ගත්තා වර්තමානයේ ඉන්න වර්තමානයේ මෙතන ඉන්න එය අමාරුයි. විසිරෙනවා. දුවනවා. දහසකුත් එක කල්පනාවන් උපදිනවා හතු පිපෙනවා වගේ. ඒවත් එක්ක පැටලැවෙනවා. ඒවට අහු වෙනවා. කටු අකුලකට අහු වුණා වගේ. ගැලවෙන්න ලේසි නෑ. ඇමිනිලා ඒව යන ඇදීලා යනවා අපිත් යනවා ඒ පස්සේ ඒ සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමයි ගැලවෙන්නේ ඒ ගැලවිලත් තප්පරයක් දෙකක්වත් ඉන්න ලැබෙන්නේ තවත් දෙයකට පටලැවෙනවා. මේ බඳු මනසක් ඒකල භාවනාවෙන් වෙනස් වුණා. වෙනස් වෙලා මෙතන මේ මොහොතේ ඉන්න පුළුවන් බව අත්දැක්කා. එය නිමේෂයක් විය හැකි තත්පරයක් ශණයක් වෙන්න පුළුවන්. නමුත් ශණයකට හරි එන යන සිටිවිලි වලට පටලැවෙන්නේ නැතිව ඉන්න පුළුවන්. ණය තමා අවශ්‍ය එකම සුදුසුකම බණක් අහන්නට. වෙන මොනවත් සුසුකම් අවශ්‍ය නැහැ. වෙන මොනවා තිබුණත් මේ සුසුකම නැත්නම් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. උඩ ඔළුවට එයි, දත්ත ඔළුවට එයි. ඒ එකක් දත්ත ඔළුවට දාගන්න එක එකක්. ඒට ඕනේ ඔය වර්තමානයේ ඉන්න එක. හැබැයි ධර්ම දේශනයක් කියන්නේ ධර්ම ශ්‍රවණයක් කියන්නේ ඒට වඩා බොහෝම ගැඹුරු සහ සජීවී සිදුවීමකට සජීවී සජීවී කියනකොට අපිට පුරුදු දේනේ ඒ වෙලාවේ සිදුවන දේනේ සජීවී කියා රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නේ ඊට විනාඩි 5කට හරි කලින් සිදු වෙච්ච එකක් නම් ප්‍රචාරය කරන්නේ ඒටේ සජීවී ලයිව් කියන එක දාන්න බෑ. දාන්නේ නෑ. ඉතින් ඒ සරල කාරණය මෙතෙන්දී කොපමණ වැදගත් වෙනවද බලන්න. සජීවී කියලා අපි කියනවා නම් ඒ අනිවාර්යයෙන්ම මේ මොහොතට සම්බන්ධ වෙන්න ඕනේ. පහුගිය මොහොතට හෝ ඊළඟ මොහොතට නොවේ. අපි ඉන්නේ ගෙවි ගිය අතීතේ නම් නොපැමිණි අනාගතේ නම් එය සජීවී නොවේයි. එහෙමනම් ඉතින් අපේ ඔළුවට කරුණුයයි විශ්වාස ටිකක් ඇති වෙයි. ඒ නිසා සතුටකුත් වෙයි. හැබැයි අපි අපිමයි. නිසා කල්යාණ මිත්‍රවරුනි එන්න මෙතැනට ඉන්න මෙතන. මෙතන සහ මේ මොහොත කියන්නේ භෞතික ලෝකයේ තැනක් නෙවෙයි. භෞතික ලෝකයේ ස්ථානයකට නොවේයි. ඔරලෝසුවේ කිසියම් කටු දෙක එකතු වෙන තැනකුත් නොවේයි. ඔරලෝසුවෙන් සතහන් වෙන තැනකට නොවේයි මේ මොහොත කියන්නේ. ඒ වගේම මේ භෞතික භූමියේ විශ්වයේ කොහේ හරි තැනකටත් නොවේ මෙතන කියන්නේ. ඒ සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික වූ අනාවරණයකට ආධ්‍යාත්මික වූ අත්දැකීමකට නිසා වර්තමානයේ ඉන්න මේ මොහොතේ ඉන්න කිව්වහම ඔර්ලෝසු දිහා බලලා තීරණයකට එන්න බෑ වගේම පොළොව දිහා බලලා සිතියම දිහා බලලා තීරණයකට ගන්නත් බෑ මෙතන ඉන්න කිව්වහම මේ කොතන ගැනද කියන්නේ. ඒ සම්පූර්ණයෙන්ම මනසට සම්බන්ධ කාරණයක්. මනසට. අන්න මනස දිහා බලන්න. කුමක්ද මනස කියා පෙනෙන්නේ? යමක් පෙනෙනවාද මනස කියා දෙයක් එනම් චලනයක් එළවීමක් කම්පනයක් හඳු අත්දැකීමක්ද ලැබෙන්නේ හොඳින් බලන්න සමහර විට ශීඝ්‍ර චලනයක් දැනෙනවා ඇති ඒ දැනීමක් ඇස් දෙකට පෙනෙන දෙයක් නොවේ කන් දෙකට ඇහෙන දෙයක්වත් නොවේ ශරීරයෙන් ස්පර්ශ කළ හැකි දෙයක්වත් නොවේ දැනීමක් ඒ චලනය අතිශයින්ම වේගවත් වෙන්න පුළුවන් හරි වේගයෙන් එහෙට මෙහෙට මෙතනින් එතනට එතනින් තවත් තැනකට දිවීමක් එයට මුහුදේ රළ වගේ නැතිනම් වැවක පොකුණක විලක රැලි වගේ වේගයෙන් හුළඟ හමන විට වේගයෙන් කෙනෙකු සතෙකු පිහිනන විට වේගයෙන් ඔරුවක් බෝට්ටුවක් නැවක් යන විට සේ කැළඹෙනවද ඒ ජලාශය අන්න ඒ බඳු කැළඹීමක් මුලින්ම මනස කියන දෙයට අවධානය යොමු කළ විට අත්දකින්නට ලැබෙනවා මහා කැළඹීමක්. ඒ අත්දකින්න. දහසකුත් එකක් දේවල් ගැන හිතෙනවා, කල්පනා වෙනවා, අදහස් මතුවෙනවා, මතක් වෙනවා, සැලසුම් හැදෙනවා, තීරණ ගන්නවා, ගත් තීරණ සංශෝධනය කරනවා. දැන් මේ මොන වචන වලින් කියවත් එන්නේ මහා කැළඹීමක්. ඒගෙන් නැග බැස යන දිය රැළි වගේ කිසිම දෙයක් පැහැදිලි නැහැ. ඒ බවක්ද මුහුදක්ද පොකුණක්ද ගැඹුර කීයේද මොනවද ගැඹුරි තියෙන්නේ පතුලේ තියෙන්නේ කිසි දෙයක් පැහැදිලි නෑ ජලාශය ලැබෙනවා නම් නේන සිටිවිල්ල එනේන අදහස දිහා බලන්න හරියට මුහුදු වෙරළේ වාඩි වී එනේන රැළ දිහා නගින නගින රැළ දිහා බලාගෙන සිටිනවා වගේ ලක් තිබෙනවා වාඩි වී ඉන්නට කලින් දැනන් හිටියේ නෑ වෙරළක් තිබෙන බව හිටියේ රළ උඩයි රැලි උඩයි එනිසා එනේන රළට අනුව අපි ගහගෙන ගියා අපිට ඕන නැති දිශාවකට අපිට යන්නට අවශ්‍ය නැති තැනකට සිටිවිලි අපිව එක්ක ගියා. දැන් අපි ඉන්නේ වෙරළේ. අපි ඉස්සරහට එනවා සිටිවිලි. නැමැති යෝධ රළ පහරවල් සමහර විට සම්පූර්ණයෙන්ම වදිනවා ඇඟේ දියබත් වෙනවා. පිසු පිටුපසට ගහගෙන යනවා අපි වෙරළ හිටියත්. ආපහු වෙන රළත් එක්ක අපි ටිකක් මූද පැත්තටත් යනවා. අත්දකින්න. ලීම සිටගෙන ඉන්න පුළුවන් නම් වාඩි වී ඉන්නට පුළුවන් නම් වෙරළ බවට පත් වෙන්නට පිළිවන්නම් ල ඉත් යන හැටි නොදන්නා තැනකින් පටන්ගෙන නොදන්නා තැනකට යන එන සිටිවිලි පේන්න පටන් ගන්නවා එන සිටිවිලි අපිට කතා කරනවා. අපිට ඇහෙන්න පටන් ගන්නවා අපේම සිටිවිලි අපිට කියන දේවල්. යෝජනා කරනවා. කෙනා ගැන හිතන්න. අර දේ ගැන හිතන්න. අහවල් දේ ගැන සැලසුමක් හදන්න. අර කරපු දේ ගැන පසුතැවෙන්න. ආදී වශයෙන් එනේන රළ අපට යන්නට අවශ්‍ය නැති තැනකට යන්නට අපිට ඇරයුම් කරනවා ඇහෙනවද විවිලි විසින් කරනු ලබන පෙළඹවීම මහර විට ඒ ඇරයුම පළමු වතාවට නොවේ මේ ඉදිරිපත් වෙන්නේ ඔය සිටිවිලි ඔය ආකාරයෙන් ලක්ෂ කෝටි වාර ගණනක් අපව කැටුව ගොස් තිබෙනවා යම් යම් අහස් ඉදිරිපත් කොට එම නිසා දැන් මුළු පණිවිඩයේම චිතවිල්ල නොකියුවත් දී යන ගතියක් තිබෙනවා පුරුද්දට. කලින් ගිය පුරුද්දට, කලින් රැවටුණු පුරුද්දට කලින් මම්මුලා වුණු පුරුද්දට නැවත රැවටෙන නැවත මංමුලා වෙන නැවත රස්ති ආදු ගහන්න පෙළඹවීමක් තිබෙනවා. ඒ පෙළඹවීම තිබෙන්නේ සිටිවිල්ල නෙවෙයි අපේ අතේ. සිටිවිල්ල කරන්නේ ඇරයුමක් පමණයි. යෝජනාවක් පමණයි. අදින්න පුළුවන් සිටිවිල්ල අපිව. හැබැයි ඇදී යන්න පුරුද්දක් ඇබ්බැහි වීමක් තියක් අපි තුල තිබෙනවා. එය හඳුනා ගන්න පුළුවන්ද බලන්න. සිතවිල්ල කරන යෝජනාවයි ඒ යෝජනාව ස්ථිර කරන්න ඇතුලෙන් එන පෙළඹවීමයි. ඒටම ස්ථිර වෙන ගතිය. ඒ අභ්‍යන්තරයෙන් එන පෙළඹවීම් වල රටා ආකාර විලාස සහ වර්ග කිහිපයක් තිබෙන්න පුළුවන්. නුරුස්නා බව නිසා ඇදී යන ස්වභාවය. ඇදරකම නිසා ඇදී යන ගතිය. කුතුහලය නිසා දුවන ගතිය. ලුව නිසා, තනිකම නිසා කොහෙට හරි ගියොත් හොඳයි කියලා දුවන ගතිය. මේ ගති අප තුලින්ම දකින්න. සමහර විට අපි විසිරෙනවා මානසිකව තෘෂ්ණා බව නිසා රුස්සන් නැතිකම නිසා ආහාර විට කෑදරකම නිසා ගිජු බව නිසා සමහර විට කුතුහලය නිසා දැනගන්න තියෙන ඕනෙකම සමහර විට ඒකාකාරීකම නිසා අලුත් දෙයක් හොයන්න තියෙන ආසාව. අභ්‍යන්තර පෙළඹවීම අභ්‍යන්තරයෙන් මතුවී එන පෙළඹවීම හඳුනාගෙන එතනින් ඈත් වෙන්න නුරුස්නා බව නිසානම් කලබල වෙන්නේ ඒ බව හඳුනාගෙන නුරුස්නා බව නැමැති කබාය ගලවා දාන්න අතක් වෙන දෙයක් කෙරෙහි කෑදරකමක් ඇති වෙනවා නම් ඒ කෑදරකම නැමැති හැව අරින්න. එය හැවක්, ඒ කබායක්. එය අත්හරින්න පුළුවන්. අත්හරිමු. බලයක් ඇති වෙනවා. කවුද? මොකද්ද? හොයනවා, හිතනවා. කැළඹෙනවා. අත්හරින්න කුතුහලය නැමැති ඇඳුම ගලවා දමන්න. ආකාරී හරි නීරසයි, කම්මැලි, නිදිමතයි. ඒ නිසා රසවත් දෙයක් හිතන්න තියෙනවා නම් හොඳයි. අතීතයේ කළ ඉස්සරහට කරන්න තියෙන ඒ පෙළඹවීම දකින්න දැක අත්හරින්න. එසේ උත්සාහයක යෙදෙන විට අපට වැටහෙනවා වෙරළයි රළයි අතර දුර වැඩි වෙන බව ඈතින් සිටිවිලි ඇවිත් ඈතට යනවා සිතිවිලි වලින් දියබත් නොවි සිටිය හැකි බව අභ්‍යන්තර දිය රැලි වලට හසු නොවි අභ්‍යන්තර දියවැල් වලට අහු නොවි සිටිය හැකි බව ප්‍රත්‍යක්ෂ වෙනවා කියන කාරණා ගැන හිතන්න යන්න එපා කරන්න අත්දකින්න දත්ත විදිහට ඔලුවට ගන්න එපා දු ඉස්චලත්වයක් නිර්මාණය කරගත හැකි බව ප්‍රත්‍යක්ෂ කරගන්න. නිශ්චලත්වය කියන්නේ දෙයක් නොවේයි තැනක් නොවේ උත්සාහයෙන් කර ගත යුතු උත්සාහයෙන් නිර්මාණය කරගත යුතු ස්වභාවයක් උදේරණි වෙනවද කැළඹෙන නිශ්චල වෙරළ වෙනවද දැන් අපිට තීරණයක් ගන්න පුළුවන් තැනකට ඇවිත් ඉන්නේ. තීරණයක් ගත නොහැකිව එනේන රැළට අසු වී ගසාගෙන ගිය කෙනෙකුට සසර මුල් වරට අනිතීරණයක් ගත හැකි ස්ථාවර තැනකට ඇවිත් තිබෙනවා කෙලසේ නිශ්චල වෙනවද? මෝදසේ කැළඹෙනවද? කැළඹීමේ ආතතිය කැළඹීමේ වෙහෙස මග නිශ්චලත්වයේ සැහැල්ලුව සංසිඳීමේ සුවය දැන් සසඳන්නට පිළිවන්. කුමක්ද වඩාත් තින්නේ අක්ත වඩාත් සෞඛ්‍ය සම්පන්නයි නිශ්චලත්වය තමා වඩාත් සුවදායි වඩාත් සෞඛ්‍ය සම්පන්න එය සත්‍යයක් නොවේ තවදුරටත් සජීවී අත්දැකීමක් වෙනස හඳුනාගන්න රළට පේනවා ඈතින් එන රළ ඇවිත් නැවත යන රළ එන රළ යන රළ එන හුස්ම යන හුස්ම ඇහෙන ශබ්ද නැසී යන ශබ්ද දැනෙන සංවේදනා ප්‍රබල වෙන හැටි දුබල වෙන හැටි රළටයි පේන්නේ මේ හැම අත්දැකීමකම තිබෙන්නේ ඇවිත් යන රළේ ස්වභාවයයි හැම ඇසීමකම හැම දැනීමකම ශබ්දසේ එන රළ නිශ්ශබ්දතාවයේසේ යන රළ සංවේදනාසේ එන යන රළ හොඳයි නරකයි මේ රළ හොඳයි පහසුයි ඒ නිසා මේ රළට යන්නට නොදී තියාගන්නට ඕනේ නෑ මේ රළ ගොරහැඩි ඉක්මනට ආපසු යවන්නට ඕනේ මේ ප්‍රතික්‍රියා කරන මනස අපිට පේනවා. ශබ්දයෙන් ශබ්දයට මතක් වීමෙන් මතක් වීමට දැනීමෙන් දැනීමට අකින්න ප්‍රතික්‍රියා කරන මනස හොඳයි කියා රඳවා ගන්න උත්සාහ කරන මනස නරකයි කියා ඉවතට තල්ලු කරන්න හදන මනස. ඇයි කියා ප්‍රතික්‍රියා කොට දූතරම් කාලයක් රඳවා ගන්නට බැරි වෙන තැන උපදින අසහනය දකින්න නරකයි කියා සිතූ සැනින්ම අතුගා දමන්නට බැරි වෙන තැන උපදින අසහනය දකින්න. තමා අසහනී උල්පත. තෘප්තියේ උල්පත. මදී උත්සාහ වැඩි. මදි, තව ඕනේ, වැඩි එපා. ඕනේ එපා. නෑකම් සහ එපාකම් වල මූලයේ තමා අතෘප්තිය. එනවා, දැනෙනවා, මතක් වෙනවා, ඇස් අරගෙන නම් ඉන්නේ පේනවා, හිතෙනවා. පාහන්න ඕනේ. තව බලන්න ඕනේ. තව විඳින්න ඕනේ. තව හිතන්න ඕනේ. ආ වැඩි වැඩි දැන් ඇති එපා ඕනෑ කියන මනසයි එපා කියන මනසයි මේ දෙන්නව අපිට පේනවා මේ දෙන්නා එකතු වෙලා දෙවිධයකට අසහනය ඇති කරන හැටි මේකම මනස පිටක ඕන කියනවා තවත් පිටක එපා කියනවා ඕනෑ කියමින් ඇති කරන අසහනයයි එපා කියමින් ඇති කරන අසහනයයි අතකින් බදා ගන්නවා අනික් අතින් පහර ගහනවා එකම දෙයට අතකින් ඇදලා ගන්න ගමන් අනික් අතින් විසික් කරන්න හදනවා මේ දෙකම කරගන්න බෑ දෙකෙන් කක්වත් වෙන්නේ එක අතකින් අදින ගමන් අනික් අතින් විසික් කරන්න හදන විට එකක්වත් වෙන්නේ නැහැ සිදුවන්නේ වෙහෙසටපත් වීමයි. තරින්න. අත් දෙකෙන්ම අත්හරින්න. දෙට අදින ඉවතට තල්ලු කරන ඒ ප්‍රතික්‍රියා දෙකම අත්හරින්න. පිට ඉතිරි වෙයි නිදහස නිදහස කිසිම දෙයකට නොබැඳුණු කිසිම දෙයක් මත රඳා නොපවතින නිවහල් බව ස්වාධීන බව සහ නිදහස මේට කලින් කවදාවත්මත් නොදුටු අලුත්ම අලුත් මහර විට වාඩි වුණු කෙනා නොවේ දැන් ඉන්නේ කියන නැවුම් බව උත් කෙනෙක් මෙතන ඉන්නේ කියන අත්දැකීම මගානේ අලුත් කෙනෙකු විය හැකි කියන ආත්ම ශක්තිය ඇවුම් නිර්මාණයත් එක්ක අපි නවතිමු. තෙරුවන් සරණයි